මම රටපට ගාලා බයිසිකල් වලින් ආවා ගෙට ගෙට පැන්නා ගෙට පනිනකොට මං එළියට එන්න ආවා මොකද මේ කියලා කෑ ගහනවා ගෑන් කෑ ගහනවා හරි මෙන් ළමයි එහෙම කෑ ගැව්වා කෑ ගැව්වට පස්සේ එළියට බහිනකොට එළියට බහින්න එපා කියලා ගහපු ගම මාව තල්ලු කරලා දැම්ම ගේ ඇතුළට මේ එක්කෙනෙක් ඉතින් අපි දන්න මන් දන්න පොලිසියෙන් කියලා අපි දන්න ඊට පස්සේ මමත් ගැව්වා රටපට ගාලා මම ගහනවත් එක කොල්ලෝ ඇවිදින් ගැව්වා පස්සේ පොලිසියෙන් කියලා ගහ ගන්න වෙලාවේ තමයි පොලිසියෙන් කියලා කිව්වේ මට මේ අත අමාරුයි අතට තමයි ආර මේ පුටුවේ පුටුවෙන් ගහනකොට පුටුවෙන් දෙපාරක් විතරම ඔළුවට ගහන ඇඟට ගහනකොට මං අල්ලනකොට අතට වැදුනා. ආයි පයින් ගහලා තියෙන මේ පිය පොඩි එක්කෙනෙකුගේ අපේ මේ දුවග මිනිවිදිගේ තම උපන්දිනේ තිබුණේ ඉතින්. ඉතින් ඒකට පොඩ්ඩක් අපි ඉන්නකොට තමයි මෙයාලා ඇවිදින් රටබට ගාලා ගහන්න පටන් ගත්තා කොල්ලෝ හිටපු කොල්ලන්ට මටයි.